පණ්ඩිත වංගෝ නිදීනංව පවත්තරං යං පස්සේ වජ්ජ දස්සිනං නිංගයිහ වාදින් මේදාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ යම් කිසිවකු ඔබ වරද කියන්නේ නම් ඒ නිදානෙකි ඔහු පෙන්වන්නේ වරද නිගන්නා අයම බජන්නේ ඕවදෙය්‍යානුශාසෙය්‍ය අසම්භාච නිවාරයේ සතං හිසෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ අනුසස් දෙන්නේ උවදන් දෙන්නේ නරේ වඩන්නේ දුදනා නබජේ පාපකේ මිත්තේන බජේ පුරිසාදමේ භජේත මිත්තේ කල්යානේ භජේත පුරිසුත්තමේ පෞකාරු ධම්මපීති සුඛං සේති විපස්සන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝ ධම් රස දැනගෙන පහන් සිතින්නේ ඒ සතුටින් සුවසේ සැතපෙන්නේ පණ්ඩිත ජනයා ආරිය යන්නේ සදාහම් රසෙහිය කංහි නයන්ති නෙත්තිකා උසුකාරා නම යන්ති තේජනං දාරුං නම යන්ති සච්චකා අත්තානං දම යන්ති පණ්ඩිතා දියාලුවන් දියවර ගෙන යන්නේ කීවඩුවන් දඬුද නමන්නේ වඩුවන් ලීරිසි ලෙස සකසන්නේ පණ්ඩිතයන් සමසිතද වඩන්නේ සේලෝ යථා ඒක ඝනෝ වාතේනන සමීරති ඒවං නින්දා පසංසාසුන සමින්ජන්ති පණ්ඩිතා මහගල් එකසේ ගනව සිටින්නේ සුලගින් කිසිවිට නැත සෙලවෙන්නේ නින්දා පැසසුම් ලත් විටකින් යථාපි රහදෝ ගම්බීරෝ විප්පසන්නෝ අනාවිනෝ එවං ධම්මානි සුත්වාන විපස්සීදන්ති පණ්ඩිතා ගැඹුරු වූ දිය විල පැදි දියෙන්නේ නොසැලී ඇති විට සිත් අලවන්නේ සදහම් ඇසු සිත් සුපසන් වන්නේ එවැනි පැහැදුම පණ්ඩිත යන්නේ සම්බත්ථ වේ සම්පුරිසා චජන්ති නකාම කාමා ලපයන්ති සන්තෝ සුඛේන පුත්තං අතවා දුඛේන නෝච්චවචං පණ්ඩිතා දස්සයන්ති සද්දාන කම්සප් එල්ම හරින් යලි කතානුවන්නේ සැපෙහිත් දුකෙහිත් සමව සිතන්නේ කෙඳිරිලි හිනැහිලි නැත නම් වන්නේ න අත්ථ හේතුන පරස්ස හේතුන පුත්ත මිච්ඡේන ධනං න රත්තං නෛච්ඡය අධම්මේන සමින්ධි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා අදහම් බලයෙන් තමන් අනුන්නේ දියුණුව පතතොත් වරදක් වන්නේ පුත්දාන රට හෝ කිසි නොපතන්නේ දැමියෙක් පඬුවෙක් උගතෙක් වන්නේ අප්පකාතේ මනුස්සේසු යේ ජනපාරගාමිනෝ අථායන් ිතරා පජාතිරමේවානුදාවති තික දෙනේ කුය මේ ලොව මිනිසුන්නේ අතරින් සසරෙහි පරතෙර යන්නේ සිසු අය සෑම දෙන මෙලොවම ඉන්නේ මෙතරම එහි සහ මෙහි දුවමින්නේ යේතකෝ සම්නදක්කාපේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමිස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං කවුරුද සම්බුදු දම් දැනගන්නේ ඒ අනුව දැහැමිව දිවිගෙන යන්නේ ඔහුයි අපහසු මරු පරදන්නේ පරතෙර කන්හන් ධම්මං විප්පායේ සුක්ඛං භාවේත පන්විතෝ ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ත දුරමං සත්දාන කලු දම් දුරු කරලන්නේ සුදු දම් වූ පින්කම් तत्राभिरति मिञ्चय्य हित्वा कामे अकिञ्चनो පරියෝදපෙය්‍ය අත්තානං චිත්තක්ලේශේහි පන්නිතෝ නිවනේහි සමවිත සිත් ආලවන්නේ පස්කම් සුවයේහි ලොබ හැරලන්නේ පණ්ඩිත ජනයා කල යුතු වන්නේ කෙලෙසුන්ගෙන් සිත මිදු යේසං සම්බෝධියංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සංගේ අනුපාදාය යේ රතා හීනාසවා ජුතිමන්තෝ තේ ලෝකේ පරිනිම්බුතාති කිසිවෙක් බොදු මග සිත් ඇද ගන්නේ නම් ඔහු කම් සැප ගැන නොසිතන්නේ කෙලෙසුන් තුන් කර ඒ උතුමන්නේ